ආඨානාති සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති ගිජ්ජ කුටේ පම්බතේ අතකෝ චත්තාරෝ මහරජා මාතියා චයක්ඛසේනාය මාතියා ච ගන්ධම්බසේනාය මාතියා ච කුම්භණ්ඩසේනාය මාතියාචනාගසේනාය චතුන්දි සංරක්කං තපෙත්වා චතුන්දි සංගුම්බං තපෙත්වා චතුන්දි සංෝවරණං තපෙත්වා අභික්කන්තාය රත්තියං අභික්කන්තේ වන්නා කේවල කප්පං ගිජ්ජ කුටං ඕභාසෙත්වා යේන භගවතේනුපසංකමින් සුපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදින්සු තේපිකෝ යක්ඛං අප්පේ කච්චේ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදින්සු අප්පේ කච්චේ භගවතා සන්ධින් සම්මෝදින්සු සම්මෝදනියං කතං සාරාණියං වීති සාරෙත්වා ඒකමන්තං නිසීදින්සු අප්පේ කච්චේන භගවා තේනංජලින් පනාමෙත්වා ඒකමන්තං නිසීදින්සෝ අප්පේ කච්චේ නාම ගොත්තං සාවෙත්වා ඒකමන්තං නිසීදින්සෝ අප්පේකච්චේ තුන්නි භූතා ඒකමන්තං නිසීතින්සෝ ඒකමන්තං නිසින්නෝ කෝවෙස්සවනෝ මහරජා භගවන්තං ඒතදවෝචේ සන්ති බන්තේ උලාරායක්ඛා භගවතු අප්පසන්නා සන්ති බන්තේ උලාරායක්ඛා භගවතු පසන්නා සම්ති බන්තේ මජ්ජිමායක්ඛා භගවතු අප්පසන්නා සන්තිහි බන්තේ මජ්ජිමායක්කා භගවතු පසන්නා සන්ති බන්තේ නීචායක්කා භගවතු අපසන්නා සන්ති බන්තේ නීචායක්කා භගවතු පසන්නා ये भुय्येन कोपन भन्ते यक्का अम्पसन्नायेव भगवतो तं किस हेतु भगवाहि भन्ते पानाति पाता वेरमणिया धम्मं देशेति අදින්නාදානාවේරමනියා ධම්මං දේසේති කාමේසු මිච්ඡාචාරා වේරමනියා ධම්මං දේසේති මුසාවාදා වේරමනියා ධම්මං දේසේති සුරාමේරය මජ්ජ පමාදට්ටාන වේරමණිය ධම්මං දේසේති යේ බුයේන කෝපන බන්තේයක් කා අපටිමිරතායේව පානාති පාතා අපපටිවිරතං අදින්නාදානා අපපටිවිරතා කාමේසු මිච්ඡාචාරා අපපටිවිරතා මුසාවාදා අපපටිවිරතා සුරාමේරය මඤ්ඤපමාදත්තානා තේසංතං හෝති යප්පියං අමනාපං සම්ති බන්තේ භගවතු සාවකා අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවಂತಿ අපසන්දානි අපනිංගෝසානි විජනවාතානි මනුසරාසය කානි පටිසල්ලාන සාරුප්පානී තත්ත සන්තිවුලාරායක්කා නිවාසිනෝ යේමස්මින් භගවතෝ පාවචනේ අපසන්නාතේ සංපසාදායේ උංගන්නාතු බන්තේ භගවා ආටානාතියං රක්කං බික්කුණං බික්කුණීනං උපාසකානං උපාසිකානං ගුත්තියාරක්කාය අවිංසාය පාසු විහාරායාතිී අදිවාසේසි භගවතුනි භාවේන අතකෝ වෙස්සවනෝ මහරජා භගවතු අදිවාසනං විදිත්වා කායං වේලායන් ඉමං ආටානාටියං රක්කං අභාසී විපස්සිස නමත්තු චක්කුමන්තස්ස සිරිමතෝ සිකේසපි නමත්තු සම්බභූතානු කම්පිනා වෙස බුස්ස නමත්තු නාත කංස තපසින නමතු කකුසන් දන්ස මාරසේන පමන්දිනෝ කෝනාගමනස්ස නමත්තු බ්‍රාහ්මනස්ස උසීමතෝ කස්සපස්ස නමත්තු විප්පමුත්තස්ස සම්බදී අංගිරසංස නමත්තු සක්්‍ය පුන්තස්ස සිරිමතෝ යෝයි මං ධම්මදේශේසී සම්බදුක්ඛා පනුදනං ये चापि निम्बुता लोके यथा भूतं विपशिसुन् ते जनापि सुनामहन्तावित शारदा හිතං දේව මනුසානං යං නමසන්ති ගෝතමං විඤ්ඤාචරණ සම්පන්නං මහන්තං විතේ සාරදං යතෝ නුග්ගච්ඡති සූර්යෝ ආදිච්චෝ මණ්ඩලී මහා යස චුංගච්ඡමනස්ස සංවරිපි නිරුඤ්ජති යස චුංගතේ සූරියේ දිවසෝති පෞච්ඡති සාදෝපි තත්ත ගම්බීරෝ සමුන්දෝ සරිතෝ දකෝ එවං නං තත්ත්‍යානන්ති සමුන්දෝ සරිතෝ දකෝ ඊතෝ සාපුරිමා දිසා ඉතිනං ආචික්කති ජානෝ යං දිසං අභිපාලේති මහරජාය සසිසෝ ගන්ධම්බානං ආදිපති දතරට්ඨෝ ඉති නාමසෝ සමතිනච්ච ගීතේ ගන්ධම් වේහි පුරක්ඛතෝ පුත්තාපිතස්ස භාවෝ ඒකනාමති මේ සුතං අසීතින් දස ඒකෝච ඉන්දනාමා මහම්බලා තේචාපි බුන්දං දිස්වාන බුන්දං ආදිච්ච බන්දුනං දුරතෝව නමස්සන්ති මහන්තං විත සාරදං නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම කුසලේන සමික්ඛසි අමනුසාපිතං වන්දන්ති සුතං නේතං අබින්නසෝ තස්මාහේවං වදේමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං විඤ්ඤාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං යේන පේතා පවුච්ඡන්ති පිසුනා පිත්ති මංසිකා පානති පාතිනුලුන්දා චෝරණේකතිකා ජනා ඉතෝ සාදක්ඛිනා දිසා ඉතිනං ආචික්කති ජානෝ යන්දි සංඅභිපාලේති මහරජාය සසිසෝ කුම්බන්දානං ආදිපති විරුලෝයිති නාමසෝ සමතිනච්ච ගීතේහි කුම්බන්දේහි පුරක්කතෝ පුත්තාපිතස්ස භාවෝ ඒකනාමති මේ සුතං අසීතින් දස ඒකෝච ඉන්දනාම මහම්බලා තේචාපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්ච බන්දුනං දුරතෝව නමසන්ති මාන්තං විතේ සාරදං නමෝතේ පුරිසා ජඤ්ඤ නමෝතේ පුරිසුත්තම කුසලේන සමික්ඛසි යමනුසාපිතං වන්දන්ති සුතං නේතං අබින්නසෝ තස්මා එවං වදේමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං විඤ්ඤාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං යත්ත චංගච්ඡති සූර්යෝ ආදිච්ච මණ්ඩලීමා යස්ස චුංගච්ඡමානස්ස දිවසෝපි නිරුඤ්ජති යස චොංගතේ සුරියේ සංහරිති පවුච්චති රාදෝපි තත්ත ගම්බීරෝ සමුන්දෝ සරිතෝදකෝ එවන්නං තත් ජානන්ති සමුන්දෝ සරිතදකෝ ඉතෝ සාපච්චිමා දිසා ඉතිනං ආචික්කති ජානෝ යන්දෙසං අභිපාලේති මහරජායසසීසෝ නාගනං ආදිපති විරූපක්ඛෝයිති නාමසෝ සමතිනච්ච ගීතේහි නාගේහි පුරක්ඛතෝ පුත්තා පිතස්ස බහවෝ ඒකනාමති මේ සුතං අසීතින් දස ඒකෝච ඉන්දනාමා මහම්බලා තේචාපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්ච බන්දුනං දුරතෝව නමස්සන්ති මාන්තං විත සාරදං නමෝ තේ පුරිසා ජඤ්ඤේ නමෝ තේ පුරිසුත්තම කුසලේන සමික්ඛසි යමනුස්සාපිතං වන්දන්ති සුතං මේතං අබින්නසෝ තස්මා එවං වදේම සේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං විඤ්ඤාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමන්ති යන උත්තර කුරු රම්මා මානෙරු සුදස්සනෝ මනසා තත් ජායන්ති යමමං අපරිංගා නතේ බීජං පවපන්ති නපිනියන්ති නංගලා අකට්ටපාකිමං සාලින් පරිබුඤ්ජන්ති මානුසා අකනං අතු සංසුන්දං සුගන්ධං තණ්ඩුලප්පලං තුන්ලිගීරේ පචිත්වාන තතෝ බුඤ්ජන්ති භෝජනං ගාවින් ඒක කුරං කත්වා අනුයන්ති දිසෝ දිසං පසුන් ඒක කුරං කත්වා අනුයන්ති දිසෝ දිසං ඉතිවානං කත්වාං අනුයන්ති දිස දිසං පුරිසවානං කත්වාං අනුයන්ති දිස දිසං කුමාරිවානං කත්වාං අනුයන්ති දිස දිසං කුමාරවානං කତ୍වා අනුයන්ති දිසෝ දිසං තේයානේ අබිරෝහිතුවා සම්බාදිසං අනුපරියන්ති පචාරතස්ස රාජිනෝ හත්තියානං අස්සයානං දිබ්බං ඥානං උපත්ථිතං පාසාදා සිවිකා චේව මහරජස්ස යසසිනෝ තස්සච නගරං අහෝ අන්තලිකේ සුමාපිතා ආටානාට කුසිනාට පරකුසිනාට නාට පුරියා පරකුසිත නාට උත්තරේන කපිවන්තෝ ජනගමපරේන චේ නව නවතියෝ අම්බර අම්බරවතියෝ ආලක මන්දානාම රාජධානී කුවේරස්ස කෝපන මාලිස මහරජස්ස විසානානාම රාජධානී තස්මා කුවේරෝ මහරජා වෙස්සවනෝති පවුච්චති පච්චේ සන්තෝ පකාසෙන්ති තතෝලා තත්තලා තතෝතලා ඕජසී තේජසී තතෝජසී සුරෝ රාජාරිට්ටෝ නේමී තහදෝපි තත්ත ධරණී නාම යතෝ මේඝා පවස්සන්ති වස්සායතෝ පතායන්ති සදාපි තත්ත භගලවති නාම යත්තයක්ඛා පෛරුපාසන්ති තත්තනිච්ච පලාරුක්කානානදිජ ගනායුතා මයුර කොංචා බිරුදා කොකිලාබී වංගුබී ජීවං ජීවක සන්දෙත්ත අටොත්තව චින්තකා කුක්කුන්තකා කුලීරකා වනේ පොක්කර සාතකා සුඛසානික සන්දෙත්ත දණ්ඩමානව කානිච සෝභති සම්බකාලං සා කුවේරනලිනී සදා ඉතෝ සාඋත්තරාදිසා ඉතිනං ආචික්කති ඥානෝ යන්දි සංඝබිපාලේති මහරජායසසිසෝ යක්කානං අධිපති කුවේරෝ ඉති නාමසෝ කමතිනච්ච ගීතේහි යක්ඛේ පුරක්ඛතෝ පුත්තාපිතස්ස භාවෝ ඒකනාමාති මේ සුතං අසීතින් දස ඒකෝච ඉන්දනාමා මහම්බලා තේචාපි බුන්දං දිස්වාන බුන්දං ආදිච්ච බන්දුනං දුරතෝව නමස්සන්ති මහන්තං විත සාරදං නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම කුසලේන සමික්ඛසී යමනුස්සපිතං වන්දන්ති සුතං නේතං අබින්නසෝ තස්මා එවං වදේමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං විඤ්ඤාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමන්ති අයං කෝ සමාරිස ආටනාටියාරක්කා භික්ඛුනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං ගුත්තිආරක්කාය අවිංසාය පාසු විහාරායාති යස කස්සති මාරිස භික්ඛු සේවා භික්ඛුනියාවා උපාසකස්සවා උපාසිකායවා අයංආතානාතියාරක්ඛා සුග්ගහිතා භවිස්සති සමත්තා පරියා පුතා කංචේ අමනුසෝ යක්ඛෝ වායක්ඛිනී වායක්ඛ පොතකෝ වායක්ඛ පොතිකාවා යක්ක මාමත්තෝ වා යක්ක පරිසඤ්ඤෝ වා යක්ක පචාරෝ වා ගන්ධම්බෝ වා ගන්ධම්මී වා ගන්ධම්බ පොතකෝ වා ගන්ධම්බ පොතිකා වා ගන්ධම්බ මහාමත්තුවා ගන්ධම්බ පාරිසංයෝවා ගන්ධම්බ පචාරෝවා කුම්බන්ඩෝවා කුම්බන්ඩීවා කුම්බන්ඩ පෝතකෝවා කුම්බන්ඩ පෝතිකාවා කුම්බණ්ඩ මහාමත්තෝ වා කුම්බණ්ඩ පාරිසංජෝ වා කුම්බණ්ඩ පචාරෝ වා නාගෝ වා නාගිනී වා නාග පොතකෝ වා නාග පොතිකා වා නාග මහමත්තෝ වා නාග පාරිසංයෝ වා නාග පචාරෝ වා පදුට්ඨ චින්තෝ ගච්ඡන්තං වාං අනුගච්ඡේය තිතං වා උපතින්තේය නිසින්නම් වා උපනිසීදේය නිපන්නං වා උපනිපඤ්ඤේය නමේසෝ මාරිසයමනුසෝ ලබේය ගාමේසු වා නිගමේසු වා සක්කාරං වා ගරුකාරං වා නමේසෝ මාරිසයමනුසෝ ලබේය ආලක මන්දාය රාජධානියා වත්තුං වාවාසං වා නමේසෝ මාරිස අමනුෂෝ ලබෙය්‍ය යක්ඛානං සමිතින් ගන්තුං අපේසුනං මාරිස අමනුෂා අනවයිහම් පිනං කරෙයුම් අවිවයිහම් අපිසුනං මාරිස අමනුසා අත්තාහි පිපරිපුන්නාහි පරිභාසාහි පරිභාසෙයුම් අපිසුනං මාරිස අමනුසා තිත්තම්පි පත්තං සීසේ නික්කුඤ්ජෙයි යුං අපිසුනං මාරිස යමනසා සත්තදා පිසමුද්දං පාලෙයුම් සන්ති මාරිස අමනුසා චන්දරුන්දා රබසා තේනේව මහරජාණං ආදියන්ති නමහරජාණං පුරිසකාණං ආදියන්ති නමහරජාණං පුරිසකාණං පුරිසකාණං ආදියන්ති තේකෝ තේ මාරිස අමනුසා මහරජානං අවරුද්ධානාම උච්ඡන්ති සේයතාපි මානිසරඤ්ඤෝ මාගදස්ස විජිතේ චෝරා තේනේව රඤ්ඤෝ මාගදස්ස ආදියන්ති නිරඤ්ඤෝ මාගදස්ස පුරිසකානං ආදියන්ති නිරඤ්ඤෝ මාගදස්ස පුරිසකානං පුරිසකානං ආදියන්ති තේකෝ තේ මාරිස මහචෝරා සංයෝ මාගදස්ස අවරුද්ධා නාම උච්ඡන්ති ඒවමේව කුමාරිස සම්පියමනුසා චණ්ඩරුන්දරබසා තේනේව මහරජානං ආදියන්ති නමහරජානං පුරිසකානං ආදියන්ති නමාරාජානං පුරිසකානං පුරිසකානං ආදියන්ති තේකෝපේ මාරිස අමනුසා මහරජානං අවරුන්ධා නාම උච්ඡන්ති යෝහි කෝචි මාරිස අමනුසෝ යක්ඛෝවා යක්ඛිනීවා යක්ඛ පොතකෝවා යක්ඛ පොතිකාවා යක්ඛ මාමත්තෝවා යක්ඛ පාරිසඤ්ඤෝවා යක්ඛ පචාරෝවා ගන්ධම්බෝවා ගන්ධම් බීවා ගන්ධම්බ පොතකෝ වා ගන්ධම්බ පොතිකාවා ගන්ධම්බ මාමත්තෝ වා ගන්ධම්බ පාරිසංයෝ වා ගන්ධම්බ පචාරෝ වා කුම්බන්දෝ වා කුම්බන්දී වා කුම්බන්ඩ පොතකෝ වා කුම්බන්ඩ පොතිකාවා කුම්බන්ඩ මහාමත්තුවා කුම්බන්ඩ පාරිසංජෝවා කුම්බන්ඩ පචාරෝවා නාගෝවානාගිනීවා නාග පොතෙකෝවා නාග පොතිකාවා නාග මාමත්තුවා නාග පාරිසංජෝවා නාග පචාරෝවා පදුට්ට චින්තෝ භික්ඛුං වා භික්ඛුනිං වා උපාසකං වා උපාසිකං වා ගච්ඡන්තං වා අනුගච්ඡේය තිතං වා උපතින්තේය නිසින්නම් වාං උපනිසීදෙය්‍ය නිපන්නම් වාං උපනිපංජෙය්‍ය ඉමේ සංයක්කානං මහායක්කානං සේනාපතිනං මහාසේනාපතිනං උජ්ජාපේ තම්බං වික්ඛන්දි තම්බං විරවී තම්බං අයං යක්කෝ ගන්නාති අයං යක්කෝ ආවිසති අයං යක්කෝ හේතේති අයං යක්කෝ විහෙතේති අයං යක්ඛෝ හිංසති අයං යක්ඛෝ විහිංසති අයං යක්ඛෝ නමුංචති තී කතමේ සංයක්ඛානං මහායක්ඛානං සේනාපතිනං මහසේනාපතිනං ඉන්දෝසෝමෝ වරුණෝ චේ භාරද්වාජෝ පජාපති චන්දනු කාමසෙට්ටෝච කින්නු ගණ්ඩු නිගණ්ඩුච පනදෝගෝපමඤ්ඤෝච දේවසුතෝච මාතලි චිත්තසේනච ගන්ධම්බෝ නලෝ රාජා ජනේසබෝ සාතාගිරෝ හේමවතු පුන්නකෝ කරතියගුලෝ සීවකෝ මුචලින්දෝච වෙසාමින්තෝ යුගන්ධරෝ ගෝපාලෝ සුප්පගේ දෝච හිරිනෙත්තිච මන්දියෝ පංචාල චන්ඩෝගාලවෙකෝ පංජුන්නු සුමනෝ සුමුකෝ දදීමකෝ මනිමානී චරදිගෝ අතෝ සේරිස්සකෝ සහ ඉමේ සංයක්ඛානං මහායක්ඛානං සේනාපතිනම් මහා සේනාපතිනම් උජ්ජාපේ තම්බං වික්ඛන්දි තම්බං විරවී තම්බං අයං යක්ඛෝ ගන්නාති අයං යක්ඛෝ ආමිසති අයං යක්ඛෝ හේතේති අයං යක්ඛෝ විහෙතේති අයම් යක්ඛෝ හිංසති අයම් යක්ඛෝ විහිංසති අයම් යක්ඛෝ නමුංචති අයම් කෝ සමාරිස ආටනාටියාරක්කා භික්ඛුනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං ගුත්තියාරක්කාය අවිහිංසාය පාසු විහාරායාති හන්දච දානිමයං මාරිස ගච්ඡාම බහුකිච්ඡාමයං බහුකරණීයාති යසදානිතුම් මේ මහරජාන කාලං මඤ්ඤේතාති අතකෝ චත්තාරෝ මහරජා උට්ටායසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා තත්තේවන්තර දායින්සෝ තේපිකෝ යක්ඛා උට්ඨායාසන අපේ කච්චේ භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා තත්තේවන්තර දායින්සු අපේ කච්චේ භගවතා සම්දින් සම්මෝදින්සු සම්මෝදනීයං කතං සාරාණීයං වීති සාරෙත්වා තත්තේවන්තර දායින්සු අපේ කච්චේන භගවාතේනංජලින් පනාමෙත්වා තත්තේවන්තර දායින්සු අපේ කච්චේ නාම ගොත්තං සාවෙත්වා තත්තේවන්තර දායින්සු අපේ කච්චේ තුන්නි භූතා තත්තේවන්තර දායින්සුතිී